සබ්බූපතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සිත සකස් කරගන්න ඕනේ මේ ලැබිලා තියෙන දේවල් වල තියෙන සත්‍ය తত্ত্বය අපේ හිතට අරමුණු වෙන විදිහට අපේ සිත નિවරදිව අරමුණු කරගන්න පුළුවන් වෙන විදිහට විශාල හැකියාවක් ඇති කරගන්න ඕනේ. මොකද ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය හැම හිතකටම අරමුණු කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ මොකද අරමුණු කරන්න බැරි. ම්ම් දැන් අන්වීක්ෂයකින් බලන්න ඕන දෙයක් අපේ පිය විහාරට පේන්නේ නැහැ. දුරේක්ෂයකින් බලන්න ඕන දෙයක්ත් අපේ පිය විහාරට පේන්නේ නැහැ. ඒ ඒකට හැකියාවක් නැති හින්දා. පංච උපාදානස්කන්ධේ යථා ස්වરૂපය අපේ මනසට දැනෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය දැනෙන්න නම් යම් ප්‍රබල චිත්ත සමාධියකින් යම් ප්‍රබල චිත්ත සමාධියකින් පංච උපාදානස්කන්ධයට සමවැදෙන්න ඕනේ. ඒ සමවැදෙනකොට ඒ සමවැදීමත් එක්ක එතෙන්ට එකතු වෙන්න ඕන අපේ මනසින් දැනුම නුවණ නුවණ එතෙන්ට කියන්නේ කලින් දැනගත්ත දේ මේ පිළිබඳ කලින් දැනගත්ත දේවල් අර පංච උපාදානස්කන්ධයේ තියෙන ලක්ෂණ ඒ දේවල් එක්ක සංසන්දනය වෙන්න ඕනේ. එතකොට අපිට දැනගත්ත දේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ආ මම දැනගත්ත දේ නේද මම මේ අත්දකින්න හරියට නිකන් කාගේ හරි කෙනෙක් ගැන තොරතුරක් අපි දැනගෙන ගියා නම් කාගේ හරි කෙනෙක් ගැන අපි තොරතුරක් දැනගෙන ගියා නම් ඒ ඒ කෙනාගේ ලක්ෂණ මෙහෙමයි කෙනාගේ පාට මෙහෙමයි උස මෙහෙමයි කොණ්ඩේ පිරලා තියෙන මෙහෙමයි ඇඳගෙන ඉන්න ෂර්ට් එක මෙහෙමයි කියලා කවුරු හරි හොයාගෙන යන්න ගියා නම් අපි ඒ දැනුම අරගෙන යන්නේ. ඒ දැනුම අරගෙන යන යනකොට අපිට ඒව හම්බෙනවා. හම්බුනහම ඒ කියපු ලක්ෂණ පිරික්සලා බලනවා. ඔව් නේනම් මේ තියෙන්නේ. මෙයා ගැන තමයි මේ කිව්වේ, මෙයා ගැන තමයි මේ කිව්වේ කියලා. අන්න එහෙම අන්න ඒ විදිහට අපිට මේ පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවයන් අත්දැක ගත්තාම තමයි ඒ අත්දැකීමම පංච උපාදානස්කන්ධය පිළිබඳව තණ්හාව ඇතිවෙන්න තියෙන හේතු නැති කරනවා. අන්න එතකොට මගේ තුල රත් වෙන, දැවෙන, පිච්චෙන තණ්හාව එහෙමම සමනය වෙනවා. ඒක කියන්නේ අවිද්‍යාව නැති වුණොත් පරිසම්පාද චක්‍රයේ අවිද්‍යාව නැති වුණොත් සංස්කාරය සිද්ධ වෙන්නේ නැහැ කියන වචනය දේශනාවේ තියෙන අවිද්‍යාව පත්‍ය තණ්හා වගේම නේද අවිද්‍යාව නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙනවා අවිද්‍යාව පත්‍ය තණ්හා කියලා කියපම ලොකු පියවර ටිකක් එහාට ගිහිල්ලා නේද අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප සලායතන සලායතන පස්සේ පස්සේ පච්ච වේදනා වේදනා පච්ච තණ්හා. නමුත් සංදි වශයෙන් ගත්තම අපිට ඍජු වශයෙන්ම අවිද්‍යාව තණ්හාවට හේතු වෙන බව අපි දන්නවා. එතකොට අවිද්‍යාව නැති වෙන තැනක තණ්හාව උපදින්නේ නැහැ. ඒක තණ්හාවේ තියෙන භයානකකම අපි හොඳින් තේරුම් අරගනිමින් අවිද්‍යාව නැති කිරීම සඳහා නිබඳ වෙහසක් අපේ හිත තුළ තියෙන්න ඕනේ අවිද්‍යාව නැති වෙනකොට තණ්හාව අතුරුදහන් වෙනවා. තණ්හාවට ආයෙ ඉන්න දෙන නැහැ. අවිද්‍යාව කුමක් කෙරෙහි තියෙන අවිද්‍යාවද? මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන අවිද්‍යාව. එතකොට පංච උපාදානස්කන්ධයමයි ධර්මානුපස්සනාවට වැටෙන්නේ සංඥා සංකාර කියන්නේ පංච උපාදානස්කන්ධයමයි. පංච උපාදානස්කන්ධය තුලින්ම ඒකම නැති වෙන හැටි බලන්න. නේද? ඒකම කෙරෙහි තියෙන තණ්හාව නැති වෙලා අවසානයේදී මොකද වෙන්නේ? උපාදාන සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. එතකොට මේක පිළිබඳව අපිට නිබඳව සංඥාවක් තියෙන්න ඕනේ. ඒකට කියනවා විරාග සංඥා, නිරෝධ සංඥා. මේක නිරෝධ විය හැකි දෙයක් කියලා මූලික වශයෙන් අපිට සංඥාවක් තියෙන්න ඕනේ. මට තණ්හාවෙන් කරදර කරනකොට දැන් අපි හොඳට බැලුවොත් එහෙම තේරෙනවා අපේ ජීවිතයේ ඉවරක් නැති හේවිල්ලක අපි ඉන්නවා. ඉවරක් නැති පොරයක ඉන්නවා. නිබඳව නිබඳව මහා පොරයක් අල්ලනවා. මොකද්ද මේ පොරය? වෙන මොකුත් නෑ. ඉතින් කැමැති රූප, කැමැති ශබ්ද, කැමැති ගන්ධ, කැමැති රස, කැමැති පහස. කැමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන දේවල් ලංකර ගැනීමේ මහා පොරයක්. ඉතින් ඒ ඒ පොරේ තමයි අපි අපි කියන්නේ මං ආදරය කරන අය මගේ ළඟින් ඉන්න ඕනේ මට ප්‍රිය වචන ඕනේ මට අහවල් වස්තු ඕනේ අහවල් අහවල් දේවල් දකින්න ඕනේ අහවල් සින්දු අහන්න ඕනේ නැත්නම් අහවල් ස්පර්ශය ඕනේ කියලා මේ මොනවා හරි කියනවනම් ඒ කියන ඔකෝ මොන දේවල් ඉල්ලනවනම් අපේ හිත ඉල්ල ඉල්ල අපිව රත් කරනවනම් නේද ඇතුලාන්තේ රත් වෙනවනම් ඇතුලාන්තේ පිච්චෙනවනම් ඉඳ බැරි ගති තියෙනවනම් ඒව සංස්කාරයන්ද නැද්ද සංස්කාරයන් ඒකට ඒවා තණ්හාවදන දේවත් එක්ක රත් වෙන මොන හරි ඕන කියලා. ආවල් රූපේ පෙන්වන්න, අස්වන්න, ආවල් රූපේ වින්දනය කරවන්න කියලා මගේ හිත මාව රත් කරලා නිකන් ඉන්න බැරි ගතියක් හදනවා න ะ. නේද? ඉන්න බැරි ගතියක් හදනවා නම් අන්නේ ඉන්න බැරි ගතිය හදන තැන තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඔන්න කියන තණ්හාව. ඉතින් අපේ හිතෙන් අපි අහලා බලන්න ඕනේ මේක තෘප්තිමත් කරන්න කවදද? මේක ඇති වෙන්නේ කවදද? මේ අනුන්ගේ මත රඳා පැවතිලා තියෙන සතුටක් නේ තියෙන්නේ අපිට. අපේ අපි මේ ජීවිතයේ ගොඩ දේවල් සතුට වෙනුවෙන් කරා. නේද? දැන් ඉතින් ඒ සතුට වෙනුවෙන් කරපු හුඟක් දේවල් අන්තිමට තමන්ගේ ජීවිතේ සතුට රඳා පැවතලා තියෙන ආදරය කරන අය දරුවෝ මත එයාගේ කට්ටියගේ ක්‍රියාකාරීත්වය මත එක්ක වැරදි ක්‍රියා මත දැන් අපිට ටිකක් අහිතවත් කෙනෙක් ඉන්නවා නම් එයා පුංචි වැරද්දක් කරපු ගමන් අපිව රත් වෙනවා. අපි උදා වෙනවා. ලොකු අපහසුකම් ඇති වෙනවා. ඉන්න බැරි ගතිය ඇති වෙනවා. අපි ගොඩාක් නොසන්සුන් වෙනවා. ඒ ගොඩාක් නොසන්සුන් වෙලා අපිව රත් වෙලා, දැවිලා, පිච්චෙනවා වගේ වෙලා නේද? ඊට පස්සේ ඒවා හඹාගෙන යනවා. ඇඬෙන ගානට එනවා. ඉතින් මේ වගේ මේ මේ ඔක්කොම කැමති දේවල් ලං කර ගැනීමේ තියෙන තණ්හාව. ඒතකොට මේකට මොකද කරන්නේ තණ්හාවත් එක්ක පොරාලන්න බෑ. හොඳට තේරිලා තියෙනවා ඒක. අපි කවුරුත් බණ අහලා තියෙනවා. සැනසille ඉඳ ගන්න උත්සාහයක් නැතුව නෙවෙයි. සැනසille ඉඳ ගන්න උත්සාහය නැතුව නෙවෙයි. හැමෝම හිත කොච්චර නේද වෙලාවකට ගිහිල්ලා බැරිම තැන භාවනාවකට වගේත් දෙගෙන බලනවා. ටිකක් වෙලා කරන්න යනකොට මොකද වෙන්නේ? ආයර පරණ පෙරහැර මේක දිගේ එන්න පටන් ගන්නවා. නිින්ද ගියේ නැත්තම් පෙරහැර එනවා. ඉතින් මේ ඒක බලපු ගමන් රත් වෙනවා ආය පොඩකින් නැගිටලා යනකොට මොන භාවනාවක්ද අනේ මන් දන්නේ මෙලෝ දෙයක් කරගන්න බෑ කියලා. ඉතින් මේ වගේ අස මේ මේ හිතත් එක්ක හිතත් එක්ක අපිට විසඳුමක් නැති වෙනකොට අන්න එතනයි තියෙන වැරද්ද අපේ හිත අපිට විසඳුමක් දෙන්නේ නැහැ. කියන්නේ මොකද්ද? කියන්නේම වැරදි කතාවක්. අපේ හිත ගැන හොඳට බලන්න. කියන්නේ වැරදි කතාවක් කියලා කියන්නේ හිත දුකටපත් වෙලා නම් දරුවෙක් දකින්න නැතුව කියන්නේ මොකද? ඒ කියන්නේ දරුවෙක් දකින්න පේන්න නැහැ. මගේ හිත ඉල්ලනවා දරුවෙක් දකින්න කියලා. පේන්න නැත්තම් හිත කියන්නේම කොහෙන් හරි බලන්න කියලා. නේද? කොහෙන් හරි හොයාගන්න කියලා. ඉතින් එහෙම නැත්තම් ඔයාලට දුකෙන්මයි ඉඳ වෙන්නේ කියලා තමයි හිත අපිට කියන්නේ වෙන විසඳුමක් කියන්නෙම නැහැ. ඒකද අපි මොකද කරන්නේ? ඔක්කොම වැඩ දාලා කොහොම හරි යනවා. නේද? ඒ වෙලාවට තියෙන වීරිය තමන් කැමති කෙනෙක් දකින්න යන්න හදනකොට දකින්න ඕන කියලා හිතනකොට කොරග ගහ හරි කමන්නේ අසනීප වෙලා හිටියත් කමන්නේ මොන જાතියකින් හරි කමන්නේ නේද? මේක බාල මහලු තරුණ ඔක්කොටම එකමයි නේද? ඒ තරුණ කාලේ සමහර අයට තමන් කැමති කෙනෙක් බලන්න යන්න ඕන බලා ගන්න විදිහක් නැත්තම් ජීවිතෙන් වන්දි වෙන අවස්ථා තියෙනවා. ජීවිතෙන් වන්දි වෙන අවස්ථා තියෙනවා. මම දන්න එක එක පුද්ගලයෙක් එයාට කැමති යුවතිය එයාට අකමැති වුණා කියලා වස බෝතලේ පෙන්න පෙන්න පෙන්න පෙන්න ඔන්න දැන් මම වහබනවා දැන් වහබනවා දැන් ඇත්තටම වහබොණ්ඩ කොච්චර පටු තැනකට අපේ හිත පත් වෙනවද කියලා බලන්න නේද කොච්චර පටු තැනකට අපේ හිත පත් වෙනවද කියලා බලන්න ඒ තැනත්තාගේ වැරද්ද නෙවෙයි ඒ තමයි අවිද්‍යාවෙන් එක රූපයක් කෙරෙහි හිතලා හිතලා හිතලා හිතලා පොඩ්ඩක්ම මතක් වෙන්නේ මේ රූපේ වැහැරෙනවා කියලා මතක් වෙන්නේ මේක තමන්ගේ වස්ගේ තියාගන්න බෑ කියලා මතක් වෙන්නේ මේක මට අයිති කරගන්න බෑ මොන જાති කරත් කියලා මතක් වෙන්නේ මේ මොකක්වත් මතක් වෙන්නේ නැද හිත දෙන එකම විසඳුම තමයි ජීවිතය නැත්තම් මරණය මේ තැනැත්තිය නැත්තම් මරණය කියලා නේද එහෙම තමයි සූදානම් වෙන්නේ ඉතින් මම අපි ඒකත් එක්ක තේරුම් ගන්න ඕන දේ ඒ අපේ ඒ හිත අපේ මේ මොකක් හරි කෙලස් ධර්මයක් ඉල්ලන හිත ඉවරක් නැතුව ඉල්ලන හිතට වෙන විසඳුම නැහැ. ඊට පස්සේ ඒක ලබා ගත්තත් එතනින් ස්ථිර සැනසීමක් ලැබෙන්නේ නැහැ. එතකොට අඳුරුයිද නැද්ද? ප්‍රශ්නේ ඉදිරියේ අඳුරුයි. ප්‍රශ්නේ ඉදිරියේ අඳුරුයි මොකද විසඳුමක් නැහැ. අන්න ඒ විසඳුමක් නැති වෙනකොට අන්න එහෙම විසඳුමක් නැති වෙනකොට ප්‍රශ්න ඉදිරියේ අඳුරුයි විසඳුමක් නැති වෙනකොට අපිට මොකද වෙන්නේ අසරණයි කියන්නේ ඒකයි. හරිද? ඔය අසරණකම ගැන අපිට තියෙනවා පුංචි අදහසක්. අසරණ කම ගැන තියෙන අදහස තමයි මේ සාමාන්‍ය නිකන් අපි අසරණයි කරන්න දෙයක් නැහැ. අනේ සරණක් ලැබේවා නේද? අනේ බුදුහාමුදුරන්ගේ සරණ ලැබේවා. ධර්මයේ සරණ විතරයි මට. මහා සංඝරත්නයේ සරණ විතරයි කියලා කිව්වත් මේ හිත ඒ අසරණකමෙන් අතුමි දෙන්නේ නෑ. හරි අපි කියන හැම වෙලේම. සමහර අය ඒක කියනවා සමහර අයට ඒක කියා ගන්නත් බෑ. ඒක කියන්නත් දන්නේ නෑ. ඒක කියන එක ලොකු දෙයක්. ඒක ඒක දැනෙන එක ලොකු දෙයක් කියන එක නෙවෙයි. මට තේරුණේ සරණයි නේද කියලා පිහිට ඉල්ලන ගතියක් තියෙන හැම වෙලාවට. ඒ නේද හිතට සහනයක් ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉල්ලීම් කරනවා වගේ දේවල් කරන වෙලාවල් තියෙනවා. ඒවා ටිකක් අන්තිමටත් යනවා ගිහිල්ලා පඳුරු ගැට ගන්න වෙලාවලුත් තියෙනවා. නේද? ඒක බොහොම ප්‍රාථමිකම තත්ත්වයක්. එහෙම නෙවෙයි අතුලාන්තයේ තෙරුවන් සරණයි කියන අදහස අනේ මට මේ දෙවි දෙවියන්ගෙන් පිටක් ලැබේවා. චිවිද රත්නේ ආශිර්වාද ලැබේවා. ඔය වගේ ඔය වගේ ඒවා තිබ්බට ඒවා හරියෙත් නැහැ. ඊළඟට සිල් සමාදන් වුණා නේද? දානේ දුන්නා. පූජාවන් කරා. ඊළඟට වන්දනාවෙත් ගියා. මේ එක එක එක එක පූජා ස්ථාන හොඳට වැඳගත්තා. දඹදිව ගියා. නේද? කියලා ගොඩාක් දේවල් කරා. ඒක මොනවා කරත් කමක් නැහැ. දැන් හරි ගියාද? හිතේ තියෙන අසරණකම අයින් වෙලා මොකක් හරි උත්තරයක් හම්බුණාද ඒවා ටික ඔක්කොම කරා කියලා? ඇත්ත කතා කරගමුකෝ. හම්බුණාද? එදා දඹදිව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිතයට අදාළ බෝධිසත්වයන් වහන්සේට අදාළ ස්ථාන දැකලා මහා සංවේගයක් ඇති වෙච්ච වෙලාවේ කොච්චර ලොකු හැඟීමක් තිබ්බද මතක් කරන් දමදිව ගිහිල්ලා ගිය වෙලාවේ බුද්ධ ගයාවට ගිය වෙලාවේ අනේ අපේ බුදුහාමුදුරුවෝ අනේ අපේ බෝසත්ත්වයන් වහන්සේ මේ වජ්‍රාසනයේ උඩ මේ මහා ඝන කලාවක කියලා හිත පිරීලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිත පිරීලා නේද භාවනා මානසිකාරයකුත් ඇවිල්ලා වෙන මොකුත් ඕනේ නැහැ කියලා හිතලා ජීවිතේ වෙනකක් කමක් නැහැ මම මේ ධර්මයේ තුල හැසිරෙනවාය කියලා ලොකු හැඟීම් ජනිත කරගෙන ආවා. නේද? ඇවිල්ලා මේ හරි හිතේ විදිහට ඉන්න එපා. හිතේ විදිහට ඉන්න මොකද ඒ ඒ දොරටුවෙන් අපි ඇතුළුුන්නේ නැහැ. දොරටුවට තට්ටු කරලා නිකන් ඉන්නවා. හැමදාම අපිට මහා දුක්ඛන්දරාවක් එනකොට වෙලාවකට ධර්මයේ මතක් වෙන අය ඉන්නවා. බුදුහාමුදුරුවෝ මතක් වෙන අය ඉන්නවා. මහා සංඝරත්නය මතක් වෙන අය ඉන්නවා. සමහරවිට මතක් වෙන්නේත් නැහැ. මතක් වෙන අය කියලා කිව්වම අපි කිව්වොත් එහෙම දොරටුව ළඟට කියලා තට්ටු කරලා එනවා. ඒ වෙලාවට පොඩි තට්ටුවක් දාලා එනවා. ඒක විවර කරගන්නේ නැහැ. එහෙනම් මේක විවර කරගන්න නම් අපිට ප්‍රශ්නයක් එනකොට පින්නත් මේ තණ්හාවට මිශ්‍රිත ප්‍රශ්නයක් එනකොට Nirodhaය පිළිබඳව නැත්නම් තණ්හාව සමුදය Nirodhaය පිළිබඳව අපේ හිත අපිට පණිවිඩයක් දෙන්න ඕනේ. හරිද? පණිවිඩයක් දෙන්න ඕනේ. මේකට විසඳුමක් ඇත. මේකට විසඳුම තියෙන්නේ ඔය කියන ලෞකික විසඳුම නෙවෙයි. හැම නිමේෂයකම පණිවිඩයක් දෙන්න ඕනේ. ඔය ඔය ගැස්සිල්ල, ඔය කම්පා කිරිල්ල, ඔය පීඩනේ පීඩනේ తত্ত্বය සමනය කරන සුවදායක සාන්ත, ඊතා සාන්ත ස්වરૂපයක් තියෙනවා. සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ තණ්හක්කයෝ කියන තැන එහෙනම් තණ්හාව ඡේවීමක් තියෙනවා. මේ රත් වෙන, දැවෙන, පිච්චීම කියන එකේ නැතිවීමක් තියෙනවා. එතන කොච්චර සුබදායකද, එතන කොච්චර උතුම්ද කියලා අපේ හිතේ දොරටු විවර වෙලා තියෙන්න ඕනේ. තණ්හාවෙන් එහා ගිය විසඳුම තියෙන බවට අන්න ඒක තියෙනවා නම් මට තණ්හාවෙන් පීඩාවක් ලැබනකොට මගේ හිත අසරණ නැහැ. ඒ පාර විවර කරගන්නවා. ඒ පාර විවර කරගත්තද ඒ අරමුණෙන් සිල් රකින්න ඊට පස්සේ. හරි අහන්න පොඩ්ඩක් පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමසුමිච්ඡාචාරා වේරමණී කියනකොට ඒ සිල්පද සමාදන් වෙනකොට නිවන් දැකීම අරමුණ වෙනවද හිතේ බලන්න හිතෙන් අහලා මේ කරුමෙන් මිදෙන්නමයි මම මේ සීලය රකින්නේ මේ දත් පූට් වෙලා අත මිටිමලෝ වෙලා අදහසක් එනවද මම මේ සමාදන් වෙන සීල මම පරුස වචන කියන්නේ නැහැ හරිද මම කොහොම හරි පරුස වචන කීමේ තියෙන ඇලීම පවා නැති කරගන්න ඕන කියලා හැඟීමක් පරුසා වාචා වර්මණී කියනකොට අපි ළඟ තියෙන්න ඕනේ. එහෙම එහෙම අදහසකින් අපේ සිත ඇත්තටම අපිට විසඳුමක් විදිහට මං සීල විසුද්ධිය ඇති කරගන්න ඕනේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඕනේ ditthi විසුද්ධිය ඇති කරගන්න ඕනේ අංකායතන විසුද්ධිය ඇති කරගන්න ඕනේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගන්න මේ විදිහට එවැනි උසස් මානසිකත්වයක් ඇති කරගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියලා අරමුණෙන් ද සීල් රකින්නේ එතකොට එන්න එහෙම සිල් රකින්නවා නම් ඒ අරමුණ පෙරදරිව නියම මානසිකාරයෙන් නම් තමන් ආරක්ෂා කරන පරුස වචනයක් කියනකොට ඒක නවත්ත ගන්න හැම වෙලෙම මේකෙන් අත මෙදෙන්න ඕනේ. මේ පරුස වචන කියනවා නෙවෙයි කියවෙනවා. මාව උසල පෙරලලා අරගෙන මේක කියවගුවා. නේද? තේරෙනවනේ ඒක හොඳටම. නේද? හිත කම්පණයටපත් වුනහම හිත නිකන් මේ නේද මොන හරි එහා පැත්තෙන් ඇහිච්ච වචනයක් හරි මොකක් හරි නුරුස්සන දෙයක් වුණාට පස්සේ මේක කැළඹෙන කැළඹිල්ල මම අමුතුවෙන් කියන්න ඕනද? නේද? ඊට පස්සේ ඉන්න හැටි නේද ටිකක් වෙලා යනකම් මේක සංසුන් වෙනකම් කුණු ගොඩ ඇවිස්සුනා වගේ මේක ඇවිස්සුනාට පස්සේ නේද හරියට නිකන් අර හුලං හැමලා වටේට දූවිලි ඇවිස්සලා ඉන්න වෙලාවක අපි මේ දඟ කොයි වෙලාවෙ මේ හුලන් ටිකක් නැතුනොත් මේක සංසිඳීමක් තියෙනවන්නේ නේද හුලන් නැති වෙනකොට අන්න ඒ වගේ නැත්තම් වැස්සක් පායලා දූවිලි තියෙන තැනකට වැස්සක් වහිනකොට ඒ ටික සංසිඳනවා වගේ මේ අපිට නිකන් දූවිලි ඇවිස්සුනා වගේ හිත ඇවිස්සලා නිකන් මේ කතා කරන මනුස්සයා පෙන්වන්න බෑ ළඟට එන මේ පොඩි වෙලාවකට හරි මං කියන්නේ ළඟට එන කෙනා පෙන්වන්න බෑ අහන වචනේ රුස්සන්නේ නෑ ඒක එතකොට අපේ පාලනය තුලද ඒ தත්තරපත් වෙනවම අපේ පාලනය තුලද නෑ කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නෑ නේද එන්න එන්න එන්න ඒක ලොකු ඇවිස්සීලක් ඇවිස්සෙනවා අපේ හිත ඒතර අන්න එහෙම ඇවිස්සෙන්නේ නැති තත්වයකට පත් කරගන්න ඕන කරන වැඩපිළිවෙල හදා ගැනීම සඳහායි මම හැම වෙලෙම මේ ගන්න උත්සාහය කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත්ත සංවරෝ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් ටිකයි සබ්බත්ත කියලා කියන්නේ එතකොට එතන සබ්බත්ත සංගුතා බික්කු මේ ඔක්කොම සංවර කරගත්ත ගවේෂණය කරන්නා සබ්බ දුක්ඛාපමිච්චති මේ සියලු දුක් නැති කරන මට තරහ යනකොට තියෙන දුක. එතකොට එවැනි මානසිකාරයකින් යුක්තවයි අපි පිළිවෙතට වැටෙන්න ඕනේ. අන්න එහෙම පිළිවෙතට වැටෙනකොට පූජාව අර්ථාන්විතයි. මම කලින් කිව්වා <laughs> පූජා කරා කරා හරියන්නේ නැද්ද කියලා හුව ඒකයි. හරියන්නේ නැත්තේ පූජාව වැරදි හින්දා නෙවෙයි පූජාව තුළ තියෙන චේතනාව වැරදි හින්දා. හරිද? අන්න එහෙම මේ මේ දොරටුව විවර කරගෙන වැඩ කරන කෙනාට ඒ හිතේ නිවන කියන පැත්තට නැඹුරු අවකාශයක් නැඹුරු ඉඩක් තියෙනවා නම් හිතේ ඉඩක් තියෙනවා නම් නිවනට නිරෝධ නිරෝධ සංඥාවට විරාග සංඥාවට ඉඩක් තියෙනවා නම් හැම වෙලෙම ඒ කියන්නේ හිත ඒක හඳුනා ගන්නවා නම් මේ රාගය මේ දේශය මේ මෝහය නැති සුවදායක තනක් ඇත එන්න ඒ තැන ගැන මට අදහසක් ඇත ඒක සංවර්ධනය කර ගැනීම සඳහායි මම මේ දානි දෙන්නේ එතකොටයි පාරමිතාවක් වෙන්නේ ඒක හරි එතකොටයි පාරමිතාවක් වෙන්නේ එතකොට මේ තැන් වලට ළඟා වෙන්න දැන් අපි මේ මේ කාරණාවෙන් පස්සේ අපි ආයසරයක් යනවා සරල කාරණා ටිකකට මේ වැඩසටහනේ අපිට පුළුවන් දැන් කොහොමද දානයක් දෙන්නේ? ඇයි දැන් දැන් දැන් මේ ලේසි වැඩක් නෙවෙයිනේ දැන් මේ කරේ මොනවද අපි මේ දවස් ටිකේ කතා කරා? සත්‍ය විසුද්ධිය ගැන සම්පූර්ණයෙන්ම කතා කරා. ඊට පස්සේ සිහිය නුවණ වීරිය පිළිබඳ කතා කරා. ඊට පස්සේ මේ සත්‍යානුපස්සනා පිළිබඳ කතා කරමින් ඉන්නේ තව දැන් ඊළඟ සතිය වෙනකොට ඒකත් ඉවර වෙනවා. පටිච්චසමුප්පාදානුපස්සනාවෙන් ඉවරයි සත්‍යානුපස්සනාව. එතකොට ඒකට ළඟා වෙන්න දානේ පාරමිතාවක් වෙන්න ඕනේ. පාරමිතාවක් වෙනවා කියන්නේ ඔන්න නිවන් අරමුණකට මහා බෝධිසත්වයන් වහන්සේගේ සම්පූර්ණ ගමනය. සම්පූර්ණ මහා බෝධිසත්වයන් වහන්සේගේ ගමනය කියලා කියන්නේ මොකක්ද? නිවන් අරමුණු කරගෙන යන ගමනක්. සම්බුද්ධත්වය කියන්නේ නිවන් දැකීමක්. ඒකර මහා අවබෝධයක් එක තුන් ලෝකයේම අවබෝධ කරගෙන නිවන් දකින්නවා කියන මහා යුග පුරුෂයෙක් තමයි බිහි වෙන්නේ. ඉතින් ඒ අනුව යමින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ හැම වෙලේම හැම වෙලේම පුළුවන්කම තියෙන්න ඕනේ මේ ජීවිතේ කරන කියන සියලු ධාර්මික කාරණාවලදී විමසලා බලන්න මම කරනවානේ ශාසනයට අනුදේව කරන වන්දනාවේ යෑම පවා ජයසිරි මහබෝධින් වහන්සේ ළඟට ගියාම ඒ සාන්ත ස්ථාන මෙවැනි මහා මේ බෝධින් වහන්සේ නමක් ළඟ නිවන් නිවන තනියම අවබෝධ කරගත්ත මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ඒ විරාග සංඥාවක් මමත් ශ්‍රාවක බෝධියෙන් නැත්නම් මමත් මේ හිතේ තියෙන සියලු කෙලෙස් ධර්මයන් අයින් කරලා දාන්න ඕනේ කියලා ඒ ඒ වන්දනාව මහා ගැඹුරු වන්දනාවක් වෙන්න ඕනේ. ඒක තුළ නිවන් මතක් වෙන අනුරාධපුරයට ගියාම නිවන් දකින්න මතක් වුණාද? ධම්මදේව ගිය වෙලාවේ නිවන් දකින්න මතක් වුණාද? මේ ලොකු සද්දාවකින් හිත පුරවාගෙන ආවට එතන ඉඩක් තිබුණද? ඉඩක් තිබුණද නිවන් දකින්න? ඒ විතරක් නෙවෙයි. තමන්ට දුකක් ඇති වෙනකොට මේක සමූල ඝාතනය කරන්න ඕනේ මේ දුක කියන එක ගැන අරමුණු වෙනවද කියලා බලන්න. මේ සමූල ඝාතනය කියන්නේ ආය මේකේ හිතේ දුකක් ඇති නොවන තත්ත්වයට පත් කළ යුතුයි කියලා. එහෙනම් හැම ජීවිතේ හැම නිමේෂයකම මගේ හිතේ යම්කිසි ඉඩක් තියෙන්න ඕනේ ආරෂ්ඨායක මාර්ගයට. හරි? නිවීමට. ඒක තමයි ආරෂ්ඨායක මාර්ගය මතුවෙන්නේ අපේ හිත තුළින් ඒකෙන් විසඳුම් හොයන එක භාවිතා වෙන්නේ එතකොට. ඉතින් ඒකෙන් දා මේකට මොකද්ද කරන්නේ කියන එක කරන්නේ කියන එක විරාග සංඥා නිරෝධ සංඥා කියන තැන අපි ඒ සංඥාව හදාගන්න පළවෙනියෙන්ම එහෙම විරාගයක් නිරෝධයක් තියෙනවාය කියලා මෙනෙහි කරන්න ඕනේ. හරි එවැනි සාන්ත අවස්ථාවක් වෙන එවැනි සුන්දර අවස්ථාවක් උතුම් අවස්ථාවක් සංස්කාරයන්ගෙන් තොර සියලු සංස්කාරයන් සමතයකටපත් වෙච්ච තණ්හාව ක්ෂය වුණ කිසිදු උපද්‍රවයක් නැති සුවදායක තත්වයක් තියෙනවාය කියලා මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කළ මෙනෙහි කළ සාමාන්‍ය කරදරකාරී තත්වයන් වලදී Tamanට තණ්හා උපදිනකොට ඒ තණ්හාව මිශ්‍ර කරගෙන මේ සංඥාව එන විදිහට ටිකක් හරියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අපේ අතීත සිද්ධි අරගෙන අපේ අතීත සිද්ධි අරගෙන එතන තණ්හාව යෙදිච්ච හැටි හොඳට මතක් කරන්න. මේක මේක කරගන්න අමාරු නෑ. මම ඔය කලින් කීප වතාවක් කිව්වා. ඒකත් එක්කම එතනදී තණ්හාව නොතිබුණා නම් හරිද? එතකොට ඒ වගේ සිද්ධිවල තණ්හාව උපද්දවන්නේ නැතුව ඉන්න අය ඉන්නවා. මේ ලෝකේ අපි දන්න දන්න පමණින් එක මෙනෙහි කරන්න පටන් ගන්නකො. දැන් මම ඔකට ඕක ඔය වචනින් කියන්නේ නැතුව විරාග සංඥාවක් නිරෝධ සංඥාවක් උපදවා ගන්න සිද්ධියක් කියනවා. ඒ සිද්ධිය තමයි අපි යනවා කොහේ හරි සීලවන්ත ස්වාමීන් වහන්සේලා, ගුණවන්ත ස්වාමීන් වහන්සේලා ඉන්න අරණ්‍යයකට හෝ පන්සලකට කියන්නකෝ පැහැදිලිවම පිළිවෙත් පුරමින් තමන්ගේ නිවන අරමුණු කරගෙනම මේ ජීවිතයේදීම නිවන් දකින්නවා කියන අරමුණේ දැන් අපි නිකන් ගමු නායුනාරණ සේනාසනය වැනි ආරණ්‍ය සේනාසනයක් ගන්නවා. හරි. මෙවැනි තැනකට ගිහිල්ලා දැන් ඔන්න දානෙකට ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ඉන්නවා. කුටි වලින් එළියට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ඉතින් වැඩම කරලා ඉන්නවා. දැන් දැන් දෙපාර්ශ්වයක එකමුතුවක් මේ තියෙනවා. හරිද? මේ දෙපාර්ශ්වයේ කවුද? එක පැත්තකින් සතුටු වෙන්න බොහෝ දේවල් කරන ගිහි පිරිස. හරිද? අනිත් පැත්තෙන් එක පැත්තකින් සතුටු වෙන්න බොහෝ දේවල් කරන ගිහි පිරිස අනිත් පැත්තෙන් සතුටු වෙන්න මුකුත් උපකරණයක් නැති ක්‍රමය දැන් දැන් ගුවන් විදුලියක් නැහැ, රූපවාහිනියක් නැහැ, යාළුවොත් එක්ක ඇවිදින්න යන්න නැහැ, පත්තර නැහැ, මොනවත් කිසිමම කිසි දෙයක් නැති සතුට මේ දුෂ්කරව වනාන්තරයක ඉන්න කැලේක ඉන්න සායනන්සලා. ඒක දැන් අපේ පැත්තෙන් ගිහි පැත්තෙන් මේකට හිතෙන්නේ පෘථග්ජන සිතකින් බලනකොට හිතෙන්නේ අම්මේ මොන දුකක්ද මේ විඳින්නේ එක වේලක් වළඳගෙන නේද කැලෑවට වෙලා හරියට මෙට්ටයක් නැහැ හරියට කොට්ටයක් නැහැ හරියට මුකුත් නැහැ කියලා තමයි කියන්නේ දුක් විඳිනවා කියනවා නේද ඒක දුක් විඳින අයගේ මූණු සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ එපාලා වගේ තියෙනවා ඇති වෙලා වගේ තියෙනවා කලකිරිලා වගේ තියෙනවා නේද දැන් නමුත් හැබැයි දෙපැත්තේ මූණු දිහා බලනකොට <laughs> අර කැලෙන් වැඩි ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා නේද කොහොමද පුදුම සන්තෝෂකින් පුදුම සුවයකින් පුදුම සැනසීමකින් ඉන්න බව හොඳටම පේනවා. හැබැයි අර සන්තෝෂ වෙන්න ගොඩ දේවල් තියෙනවා. උදේ ඉඳන් හැන්ද වෙනකන් ළමයි ඉන්නවා, රූප වාහිනිය තියෙනවා, අර හින්දු තියෙනවා. සන්තෝෂෙන්නේ ඔක්කොම තියෙන්නේ. කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියනවා පුරෝගත්ත වටේට පුරෝගත්ත ගිහි ඇත්තා. එතන ඉන්න කොහොමද? මට බැරි වගේ. ඇති වෙලා වගේ. නේද? ඉතින් මේවත් එක්ක අපි තේරුම් ගත යුතුම කාරණාව තමයි එහෙනම් සන්තෝෂය කියන එක තියෙන මේ බාහිර වස්තුවල නෙවෙයි අන්න අර තියෙන්නේ නේද ස්වයන් වහන්සේ ළඟ ඒ තියෙන්නේ අතහැරීමේ සතර නෙක්කම්ම නිස්සිත සෝමනසය නෙක්කම්ම නිස්සිත සෝමනසය අන්න ඒක ඒක එහෙම එකක් තියෙනවා මේක පාවිච්චියට නොගත්ත හින්දායි මාව මේ රත් වෙන්නේ මේක පාවිච්චි නොගත් හින්දායි මාව මේ දැවෙන්නේ. අන් අය රත් වෙන දැවෙන තැන්වල මට සාන්ත වෙන්න පුළුවන් නම් මේකට මේ මේකට ඔක්කොම දාලා යන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. හරි මේ ලෝකෙ මිනිස්සු ගිහි ජීවිතේ ඉඳලා සෝවන්නේ රතිනවා. හරි ඔක්කොමලා පොඩ්ඩ ඇත්තන් නුගුණ පෙන්නන කුහකකම් තියෙන ඊර්ෂියාකම් තියෙන ළඟ ඉන්න Tamanට සලකන අයට පවා පොඩ්ඩ ඇත්තන් නේද? Tamanට ළඟින් ඉන්න අයට පවා අකටයුතුකම් කරන. මඩිය තර කරගන්න දඟලන. Tamanගේ පැත්තට ඔක්කොම හරවගන්න පොඩ්ඩක් ලැබෙන ලාභය කොහේ හරි තියෙන ඔක්කොම ඊටාම කපටි ආකාරයට කටයුතු කරමින් මොකක් හෝ දෙයක් පස්සේ පන්නමින් ළඟා කරගන්න බැරි ඉලක්කයකට ළඟා වෙන්න දඟලන ලෞකික මෙවැනි සමාජයක් තුළ එවැනි මිනිසුන්ටම සාන්තව කතා කරන සාන්තව කටයුතු කරන සුවදායක තත්ත්වකින් කටයුතු කරන්න පුළුවන් ස්වභාවයක් අතේ තියාගෙන කටයුතු කරන යම්කිසි පිරිසක් සිටිනම් නේද මට තනියම පුළුවන් නම් ඒක කරන්න යම්කිසි පිරිසක් සිටිනම් ඒ අය මේ සමාජයට කොච්චර සාන්තියක්ද නේද එතකොට ඒ බවට මටපත් වෙන්න බැයිද ඒකට මම කරන්න ඕන මොකද්ද මගේ හිත එතෙන්ටපත් කරගන්න නේද? ඒකේ පළවෙනි පියවර තමයි ඔය කියන සුවදායක තත්වයක් ඇත. සුවදායක තත්වයක් ඇත. ඒ පණිවිඩය ඉස්සලා හිතට දෙන්න ඕන. හරි? සුවදායක තත්වයක් ඇත. මේ හිත නිවාගෙන හිත සුවපත් කරගෙන ඉන්නවා කියන සිද්ධියක් තියෙනවා මේ ලෝකේ. නේද? මම ඒකට ඉවල්ලන්න ඕනේ. එහෙම එකක් තියෙන හැම පීඩනයකදීම තමන්ගේ හිතේ විසඳුමට හැම එක විසඳුමක් තමයි ළමයාව දැකීම. හා කමන්නේ. අපි තුමු ළමයෙක් දකින්න ඕනේ කියලා නැත්නම් ආදරය කරන්නේ දකින්න ඕනේ කියලා පීඩනයක් ආවා කියලා. එක විසඳුමක් තමයි ගිහින් දකින්න එක. ඇත්ත. නමුත් ඒක ස්ථිරද? නැහැ. එතකොට හරි. දැන් මේ තුවාලේ හොඳ කරගන්න මං ගිහින් දැන් දකින්නවා. ඒ දකින්න යනවත් එකම යන ගමනේදීවත් අඩුම ගානේ Tamanට අදහස එන්න ඕනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මං දැනට යනවා තමයි ඉවසන්න බැරුව. මේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ සිතේ තියෙන තණ්හාව. මේ මේ තණ්හාව නැති කිරීම තියෙනවා. කියන සංඥාව. තේරෙනවද? මේ ප්‍රශ්නෙට මේ දුකට හේතුව මගේ හිතේ තියෙන තණ්හාව. මේ තණ්හාවේ නැති කිරීමක් වෙනවා. මේක අයින් කරන්න පුළුවන්. මේක ගලවන්න පුළුවන්. හරියට කට්ටක් කැන්නලා තියෙනකොට රිදෙනවා නම් නිදිකුඹ කට්ටක් කැන්නලා තියෙනකොට අපි හැම වෙලේම කියන්නේ මොකද්ද? ගලවන්න, ගලවන්න, ගලවන්න කියලා නේද? ඇයි අයින් කරන්න? අයින් කරන්න තව කට්ටකින් අයින් දෙපෑ. නේද? ඒක තව කට්ටකින් අයින්කම් අපි බලාගෙන ඉන්නවා. ඇයි ඒ? අපි දන්නවා මේක ගලවපුවාම ඇති වෙන සුවය. මම මේකෙන්ම එන්නම් ප්‍රවිෂ්ඨයකට හොඳට බලන්න නිදි කුඹා කට්ට ඇවුනහම කාට හරි මේක ගලවන්න කියලා අපි එක සැරයක් කියනවා සහ හිතෙනවනේ අපිට ගලවලා දාන්න ඕනේ කියලා. ඒක කලවල දාන්න ඕන කලවල දාන්න ඕන කලවල දාන්න ඕන අයින් කරන්න ඕන අයින් කරන්න ඕන කියන වචනයකින්ද අපේ හිත කට්ටක් ඇල්ලලා රිදෙනකොට වචනද එන්නේ නැත්නම් ගලවන්න ඕන කියන හඳුනා ගැනීමද එන්නේ නේද අපිට තේරෙනවා අපිට දැනෙනවා අපි අපේ හිත හිත ඇතුලෙන් වචනෙන් දැන් දැන් ඔන්න දැන් ගලවන්න ඕන ගලවන්න ඕන කියලා මම මේ වචනෙන් කියවන්නේ ඕනනම් අපිට හිත ඇතුලෙන් වචනෙන් කියන්න පුළුවන් හරියට හිත ඇතුලෙන් සින්දුවක් මුමුණන්නේ ගාතාවක් මුමුණන්නේ නේද එතකොට වචනේනේ මුමුණන්නේ. නිදිකුම්බ කට්ට වුණාම හැඟීම්ද එන්නේ ගලවලා දාන්න ඕනේ කියලා වචනද මුමුණන්නේ. හැඟීම් හඳුනා ගැනීම නේද? එන්නේ සංඥා සංස්කාරයක් නැති වෙන සංඥාවක් වෙනවා ගලවලා දාන්න ඕනේ කියලා. අන්න ඒ වගේම කෙලෙස් ධර්මය කියන්නේ කට්ට කැවුනා වගේ දැනෙන්න ඕන අපිට. යම් කිසි කෙලෙස් ධර්මයක් ඇනිලා තියෙනකොට මේක ඇනිච්ච කට්ටක් වගේ මේ බලන්න මේ මේක ඇනිච්ච හින්දා මට හරියට රිදෙනවා. ඉතින් මම සැරෙන් සැරේ සැරෙන් සැරේ යන්න ඕනේ නේද? ඒවා බලන්න යන්න ඕනේ, අහන්න යන්න ඕනේ, විඳින්න යන්න ඕනේ. නේද? කෙලස් ධර්ම කියනකොට ආහාරයට දෙන කිසිකම් පවා එහෙමයි. නේද? මාරුවෙන් මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට සති දෙකකට සැරයක්වත් ඔය හැම රසයක්ම විඳින්න ඕන අපිට මේ දිවට දෙන්න ඕනේ. දවසක් එක දානමානයක් ගැන කතාවක් ඇවිල්ලා දානේ දුන්න කට්ටිය ගැන පොඩි චෝදනාවක් ආවා. දානේ ලැබපු කට්ටියගෙන්. මම මොකද්ද චෝදනාව? මම ඇයි කණ්ඩ බැරි විදිහට බත් ඇට ඇට තිබ්බද නෑ එහෙම නෑ ඒතර කඩාල් තිබුණ භාගයක් බත් ඇටෙන් භාගයක් කාලයක් ඇත් තිබුණා ඉතින් කණ්ඩ බෑනේ ඒක වෙනම කතන්දරයක් ප්‍රශ්නේ තියෙන ලුණු මදිකම ඇයි ලුණු මදි වුණා උගුරෙන් පල්ලහට යන්නේ නැද්ද නේද එතකොට දැන් බත් රස එකක් දීලා තියෙනවා වෑංජන රස දීලා තියෙනවා හරිද ඒතර දීලා නැති චූට දීලා නැති දැන් අවධානය ගිහලා තියෙන කොතෙන්ද දුන්නේ නැති ලුණු ඒකේ ලුණු ටිකක් දීලා තියෙනවනේ නේද? <laughs> භාගයක් වත් ලුණු දීලා තියෙනවා. එතකොට මේකද ඔය කට්ටියගේ භාවනාව එතකොට. නේද? මොකද්ද හොයලා තියෙන්නේ එතකොට? රසය හොයලා තියෙන්නේ. ඉතින් අන්න එහෙම අපේ අපේ ළඟ තියෙන මේ සැබෑ ඇත්ත එලිදරව් කරගෙන මේකට ප්‍රතිවිරුද්ධ මගේ හිත ඉල්ලන්නේ මේකයි නේද මේක නොඉල්ලීමක් තියෙනවා නොඉල්ලීම හිත ඉල්ලන්නේ නැති තත්යකට පත් කිරීම තියෙනවා. ඒතරට ඉල්ලන්නේ නැහැ මේ හිත. ඉල්ලන්නේ නැහැ මේ හිත. හරිද? මේ සංඥාව තියාගෙන එක පිරිමි ළමයෙක් මගේ ළඟට ආව පැවිදෙන්න. මේ සංඥාව තියාගෙන. හරි. බලන්න මගෙන් අහුවා මං අහුවා. ඇයි පැවිදෙන්න ආවේ? මෙයා කියනවා "හාමුදුරනේ මට ගැහැණු ළමයෙක් දැක්කහම ලයිට් කණුවක් දැක්කහම වගේ වෙන්න ඕනේ." හිතන්න දෙතර කොච්චර ගැඹුරු කතාවක්ද මේ වචන දෙකෙන් කියන්නේ කියලා. මට ගැහණු ළමයෙක්ව දැක්කහම ඇතිවන හැඟීමත් ලයිට් කණුවක් දැක්කහම ඇතිවන හැඟීමත් වගේ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම හැඟීමක් දැන් පාරේ තියෙන ලයිට් කණුවක් දැක්කහම ඉතින් මොකෝ ඕක රාග දේශ ඇති වෙන දේශයක් ඇති වෙන්නේ නැහැ මොකක්වත් නැහැ. නේද? එතෙන්ට මගේ හිත ගන්න ඕනේ. මම ඇයි ඒ? නෑ ඇති වෙලා තියන්නේ. මම මොනවා හරි වැරදි ගොඩක් කළාද? නෑ එහෙම. මේ සිත ඉවරක් නැතුව ඉල්ලන ඉල්ලිල්ලට දීලා ඉවර කරන්න බැරි බව මම දන්න මේ විවාහය චෙක් කෙනෙක් නෙවෙයි. ඉවර කරන්න බැරි බව දන්නවා මම මේකත් එක්ක සටන් කරලා තියෙනවා මේක හරියන්නේම නෑ මේක ගලව ගන්න ඕනේ. එක තරුණ යුවලක් මම මේ දන්නේ මේ කාලේ. දැඩි බැඳීමකින් කටයුතු කරලා එක තරුණ යුවලක් හරිද? මේ දෙන්න තීරණයක් ගන්නවා. මේක සැබෑවටම වෙච්ච දෙයක් මම කියන්නේ. තීරණයක් ගන්නවා අපි මේ විදිහට සංසාර ජීවිතේ ගොඩ කල් එන්න ඇති. ඒකින්ද තමයි අපි හම්බෙච්ච ගමන් මෙතර බැඳීමකට ආවේ. මේ සැරේ කඩමු. මේ සැරේ මේ කඩමු. මේ කියන්නේ මේ මේ මේ මේ ආදරේ බිඳා ගන්න කඩන්න කියලා මම මේ ද්‍රෝහිකම් කරන්න හදන නෙවෙයි. මේ සැරේ මේක ගලවන්නේ ඒක අවබෝධයක්. ඉතින් එයාලා එකතු වෙලා ඉන්න ගමන් ඒ කියන්නේ සමගිව ඉන්න ගමන් එයාලගේ හිතවල තියෙන බැඳීම් අයින් කරන වැඩ පිළිවෙල ආරම්භ කරලා සාර්ථකව ඒකට මුණ දුන්න දෙන්නම දෙන්නම ඉතාමත් සාර්ථකව. මොකද මේක තව දිගින් දිගට අරයි යන්නේ එකේ සංසාර සිහියක් ඉපදිලා. දැන් මේ ජීවිතය ගැන නෙවෙයි. සංසාරගත ජීවිතය ගැන සිහිය ඉපදිලා මේකෙන් මේ මේ බැඳීම අයින් කරන්න ඕනේ. අපි තරහෙන් බැඳීම් අයින් කරන්න වෙලාවකට ඒ තරහෙන් නෙවෙයි මේ. මේ අවබෝධයෙන්. ඉතින් අන්න එහෙම අපි මේ විඳින දුක්ඛන්දරාවට දුක්ඛන්දරාවත් එක්ක තමන්ගේ හිතට යම් පණිවිඩයක් හැම වෙලේම දුකක් ඇතිවෙන හැම වෙලේම පණිවිඩයක් එන්න ඕනේ මේක නැති කිරීමක් ඇත. ඉතින් මේකට ඒ නැති කිරීමක් ඇති බව මෙනෙහි කරන්න ඕන. නැති කිරීමක් ඇති බව මෙනෙහි කරන්න ඕනේ. හිතේ යම් තැනක් යම් ඉඩක් එන්න ඕනේ අනිවාර්යයෙන්ම. යම් ඉඩක් තියෙන්න ඕනේ කියන එක තේරෙන්න ඕනේ. ඒක අර නිදි කුඹකට අයින් කරනකොට ඒක ඇනුනහම රිදෙනකොට ඇතිවෙන හැඟීම වගේ හැඟීමක් වෙන්න ඕනේ. අන්න ඒ හැඟීමට කියනවා විරාග සංඥාව නිරෝධ සංඥාව කියලා. එන්න ඒ හැඟීම අරගෙන පංච උපාදානස්කන්ධයට යොදවපුවාම පංච උපාදානස්කන්ධයේ තියෙන නිරෝධය පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන පංච උපාදානස්කන්ධයේ දැකලා පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන එහි තියෙන ලක්ෂණ අවබෝධ කරගෙන ඒ ඒ තුලින් උපදවා ගන්නා යම් කිසි වූ ඒ කියන්නේ දැන් අපි තේරුම් ගන්න බලන්න මම කියන දේ අම්මා කෙරෙහි තාත්තා කෙරෙහි දැන් අර මං කිව්ව අර ප්‍රේමවන්තයා සහ ප්‍රේමවන්තය දෙන්න එකතුලා තීරණයක් ගත්තා කියලා දැන් මෙයාලා මේ තීරණය කරන්නේ මේ මේ ප්‍රේම මේ මේ මේ පුද්ගලයා ඔය මගේ ජීවිතෙන් අයින් වෙන්න ඕනේ කියලානේ. ඒතකොට පුද්ගල වශයෙන් අයින් වෙනවා කියන්නේ. නේද? ඉස්සෙල්ලා මං කිව්වේ ලුණු රස කියලානේ නේද? ලුණු රස නැතිකම නේද තිබ්බේ ආහාරය පිළිබඳ මුළු ආහාරයම හොඳ නැහැ කියන එක පිළිබඳ. හරි? දැන් ඒ ආහාරය හොඳ නැහැ නේද කියලානේ අදහස ආව. එතකොට මං කිය අපි කියන්නේ නෑ නෑ ආහාරය හොඳයි කියලා ගන්න කියන්නේ ඒක ගැන හිතන්න එපා රස තණ්හාවයි අයින් වෙන්න ඕනේ කියලා. ඒ වගේ මේ ඒ ඔක්කොම ගත්තාම මේ ලෝකයේ තියෙන වස්තු ගත්තාම ඒ වස්තු හැදිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියන කුඩාම ඒකකේ. හරිද? කුඩාම ඒකකේ. ඒක තේරෙනවද මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ඇති කුඩාම ඒකකයෙන් මේ මේ කියන தත්ත්වය අපිට හැදිලා තියෙන්නේ මේ කියන මේ අවස්ථාව මේ මේ රාග ආදී කෙලෙස් ධර්ම ඇතුළත තියෙන කුඩාම ඒකක හේතුව. යම් කිසි විදිහකින් මේ කුඩාම ඒකකය යම් කිසි විදිහකින් මේ කුඩාම ඒකකය අපිට ගවේෂණය කරගන්න පුළුවන් වුණොත් එන්න ඒකේ ඇත්ත తত্ত্বය දකිමින් ඒකෙන් අත මිදෙන්න ඕනේ කියලා. අදහස් ඇති වෙන මට්ටමට ආපුවාම ඒ කියන්නේ රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාරය හෝ පංච උපාදානස්කන්ධය පිරික්සමින් පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙන්න ඕනේ කියන අදහස අපිට ආපුවාම ආපු වෙලාවට අන්න අපි කියනවා විරාගානු පස්සනා නිරෝධාන. ඒතර අම්මා තාත්තා ගැන නෙවෙයි අම්මා තාත්තා ගැන නෙවෙයි. එතකොට දැන් හැඟීමක් ගැන ගන්නද එතකොට තණ්හාව කියන එක දැන් අපි කතා කරමු හිටියත් එතන මම කෙලින්ම අවධානය යොමු කරලා තියෙන්නේ මගේ තුල තියෙන තණ්හාවට. තණ්හාව කියනකොට කොතනද වැටෙන්නේ? අන්න සංස්කාරයට වැටෙන්නේ. හරිද? මෙන්න මේ තණ්හාවත් එක්කයි බේරෙන්න බැරි කියලා හැම වෙලේම ඒ තණ්හාවට වග උත්තර බඳිනවා නම් තණ්හාව පෝෂණය වෙන එකක් නෙවෙයි. හරිද? ඊළඟට එහා පැත්තේ තියෙන ආදරයක් ගැන නම් මට තණ්හාව තියෙන්නේ. මේ තණ්හාව වගේම එහා පැත්තේ තියෙන ආදරය ආදරය ගැන. ආදරය කියන්නේ චේතනාවක්. එන්නේ ආදරය කියන චේතනාව කවදාකවත් එක දිගට පවතින්නේ නැවත නැවත ඒක සකස් කරන්න ඕනේ. සකස් කරත් බීතියකින් ඉන්න ඕනේ, බයකින් ඉන්න ඕනේ. ඒකේ ත්‍රිවිධ දුක්ඛයම තියෙනවා. දුක්ඛ දුක්ඛය, සංඛාර දුක්ඛය, විපරිණාම දුක්ඛය කියන ත්‍රිවිධ දුක්ඛයම තියෙනවා. අන්න එහා පැත්තේ තියෙන, එහා පැත්තෙන් අපිට එන මේ සංස්කාරයේ. එහෙනම් ඒක පිළිබඳ කලකිරීම ඇති වෙනවා මට. හරිද? අන්න එහෙම වෙලා එහෙම වෙලා යම් කිසි මේ තණ්හා නිරෝධයක් සිද්ධ වෙනවා නම් මගේ හිත තුළ. ඒකේ ඇත්ත తত্ত্বය මොන වගේද පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය දැකීම නිසාවෙන් විරාගයක ඇතිවීමක් තියෙනවා නිරෝධයක් සිද්ධ වීමක් තියෙනවා ඒ කියන්නේ ඇලීම නොඇලීම බවට පත් වෙනවා ඒ වගේම ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනවා තණ්හාවත් එක්ක තිබ ඇලීම නොඇලීම බවට පත් වෙනවා සහ ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනවා අන්න ඒ தත්ත්වයටපත් වෙමින් තියෙනකොට ඒ ඒක තුලින් විරාගය නිරෝධය උපදිනකොට පංච උපාදානස්කන්ධය දිහා බලලා ඒක අරමුණු වෙලා විරාගය නිරෝධය උපදිනවට කියනවා විරාගානුපස්සන නිරෝධානුපස්සන කියලා අපි මේක දැන් දවස් දෙකක් සාකච්ඡා කරා. ඉතින් මේකට අපි විදර්ශනාවෙන් හෝ සමතයකින් හෝ විදර්ශනාවකින් හෝ අපිට පුළුවන් වෙන්න ඕනේ චිත්ත ඒකාග්‍රතාවයක් හදාගන්න. චිත්ත ඒකාග්‍රතාවයක් හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ මොකද ඒක එක්කෝ විදර්ශනා මූලික එක්කෝ සමත මූලික නැත්නම් අපිට මේ පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. පංච පාදානස්කන්ධයේ සත්‍ය తත්වය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද ඔන්න ඔය తත්වය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපේම තුලින් ගැටලුව විසඳ ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදාගන්න ඕන ටික ටික ටික ටික හරි මේකට අවධානය යොමු කරන මේ පිළිබඳ අද යමක් දැනුණා නම් ඒ දැනිච්ච දේ නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඇලිලා ඉන්න තැනම ඇලිලා ඉන්න හිත ඉඩ දෙන්න එපා. මේ බණ ටික අහන වෙලාවේ විතරක් ඔය හැඟීම් ඇති වුණා කියලා මදි. ඒ ඇති වෙච්ච හැඟීම නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර සියලු ප්‍රශ්න තියෙන්නේ මගේ ඇතුළාන්තය මගේ ඇතුළාන්තේ එතන මේක නැති කරගන්න ඕන මේක නැති කරගන්න ඕන කියලා ඊටාම දැඩි ඊටාම දැඩි ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාමාර්ගයට යනකොට අපිට තේරෙන්න ඕනේ මකට මට මගේ කය එක ඉරියව්වක තියාගන්න බෑ අප්පා කියලා. ඉතින් පුරුදු පුහුණු කරන්න ඕනේ. එහෙනම් මේ පුහුණුව ආරම්භ කරන්නේ නැහැ හුඟක් අය. ඉඳගෙන බලන භාවනාවක් කරන්න භාවනා කරනකොට කය රිදෙනවා නම් නැගිටලා ශරීරයත් එක්ක බෑ කියලා නිකන් ඉන්නවා. නමුත් අපි හොඳටම දන්නවා නේද ඒක පුහුණු කරොත් පුළුවන්කම තියනවා කියලා. ඒක පුහුණු කරොත් පුළුවන්කම තියෙන අනිත් ඒවා ඔක්කොම පුහුණු කරන්නේ. උදාහරණයක් පරයන්කේ හරියට ඉඳ ගන්න බැරි නම් ටික දවසක් ඔය ඇදෙන ව්‍යායාම තියෙන්නේ නේද? මේ මේ මස් පිළු ටිකක් ඇදෙන විදිහේ මේ මේ මේ වයසක හැමෝම කරන්න යනව නෙවෙයි නේද? සරණායට නේද? සරණායට ඒ වගේ ස්ට්‍රෙචින් කියලා කියන්නේ ඉතින් හිමෙන් බොහොම බොහොම පරිස්සමෙන් ගුරුවරයෙක්ගෙන් උපදෙස් අතව දන්න කෙනෙක්ගෙන් ටික ටික ටික ටික පුහුණු කරලා පරයන්ක ඉඳ ගන්න මට්ටමට එන්න පුළුවන්. නැත්නම් අපි කොට්ටයක් තියලා කොන්ද කෙලින් තියාගන්න ඉස්සලා කොන්ද කෙලින් තියාගන්න බිත්තියකට හේතු වෙලා පුරුදු වෙලා සුට්ටක් බිත්තියෙන් ඉස්සරහට ඇවිල්ලා හරිද? එහෙම මේ එහෙම කරන්න පුළුවන්කම තියෙනවා උවමනාව තියෙනවා. අපි එහෙම නෑ නිකම්ම මේ හිටිය විදිහටම ගිහිල්ලා පොඩ්ඩක් ඉඳගෙන බලනවා. ඉඳගත්තම හොඳටම රිදෙනවා. නැගිටලා නිකන් ඉන්නවා. හරිද? උවමනාව තියන අය දන්නව නේද? උවමනාව තියන අය තමන්ගේ ශරීර පවා අවශ්‍ය ආකාරයට සකස් කරගන්න පුළුවන්. ඒක ආහාරය පාලනය කරලා ටිකක් ව්‍යායාම කරලා ශරීරය සකස් කරගෙන එක නම් සීලය මොකද මේ? දුක් නැති කර ගැනීම සඳහා. නේද මට මා එහෙම වුවමනාවක් එන්නේ නැත්තේ මේකේ තියෙන භයානකම හිතන්නේ නැති හින්දා වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් එනවා මේ තියෙන භයානකම තේරෙනවා නම් විරාග සංඥාවක් නිරෝධ සංඥාවක් තියෙනවා නම් තමන්ගේ පැත්තෙන් ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද බොහෝ දේවල් හිතනද එකම දේ කර කර හැමදාම ඉන්න එකේ තේරුම නෑ. ඒකින්ද බොහෝ දේවල් හිතලා බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් මම හිතන්නේ අපිට ඉදිරියක් නැත නේද? මොකද මොන දේ කරත් අන්තිමට දුක් සහිතව ඉපදිලා දුක් සහිතව ජීවත් වෙලා දුක් සහිතව මැරලා ගියොත් ඊටත් වැඩිය ලොකු දුකකට පත් වෙනවා සසර ජීවිතේ. ඒ කියන්නේ Taman ළඟ තියෙන හුඟක් දේවල් අතාරින්න ශක්තිය ඇති කරගන්න ඕනේ. ඉතින් එහෙම කටයුතු කරන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව